තවත් දේවල් ඕන අලුත් නව ලෝකයට යන්න. මේ රටේ තරුණ පරපුර ගැන අපි හිතුවා. තරුණ පරපුරට මොනවද අපි දිය යුත්තේ කියලා කලින්. ඔවුන්ට අද අවශ්‍ය වෙනවා. අද ඔන්ලයින් රැකියා අවස්ථාවන් නැති කරන්න බ්‍රෝඩ් බ්‍රෑන්් ගෙදරට ගේන් ඇවිල්ලා ඉන්ට්‍රනෙට් ජාලයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඒවගේම රැකයා ගෙදරීඳගෙන රැකයක් ඇති කරන මහා ව්‍යාපාරයක් බා ඔන්ලයින් ව්‍යාපාරයක් බවට පත් කරලා විශාල රැකියා අවස්ථාවන් ඇති කිරීමේ කටයුත්තට අපි අද අත ගහන්න ලෑස්ති වෙලා තියෙනවා. ලෝකය දිනන්න නම් ලෝකය දිනන්න අපි මේ දරුවා ලෝකයට අවශ්‍ය විදියට දරුවා නිර්මාණය කරන්න රජයකට යුතුයකමක් ආව වගකීමක් තියෙනවා.